දේශනාවේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ වෘද්ධවියේදී අපි මතු කරගත යුතු ಗುಣධර්ම මොනවාද? වෘද්ධවිය වෙනකොට දැන් මේ කාරණා ටික පසුබිම හැටියට අපි සිහිපත් කළේ වෘද්ධවිය වෙනකොට විශේෂයෙන්ම අපි මතු කරගන්නට ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ උපේක්ෂාව. අවශේෂ දේවල් වැදගත් නැහැ කියනවා නෙමෙයි. ඒ හැම ගුණයක්ම ඒ වගේම හැම පැත්තකින්ම වැඩෙන ඥානයක්ම අපට වැදගත් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපට වයස්ගත වෙනකොට අවදි කරගත යුතු අවදි කරගත හැකි ප්‍රධාන කරුණු දෙකක් තමයි ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ උපේක්ෂාව. ත්‍රිලක්ෂණ ප්‍රඥාවයි කියලා කියන්නේ ත්‍රිලක්ෂණ කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නාම රූප ධර්මවල අනිවාර්ය ලක්ෂණ තුනක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ පිළිබඳව ඇතිවෙන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි උපේක්ෂාව දියුණු වෙන්නේ. ඒතර ත්‍රිලක්ෂණ ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට අපට ලෝකය පිළිබඳව નિවරදිව දකින්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ වයස්ගත වෙන්න වයස්ගත වෙන්න අපට ජීවිතයේ මුළුල්ලේම ත්‍රිලක්ෂණය පිළිබඳව අහලා තියෙන දහම් කරුණු ප්‍රායෝගිකව අත්දකින්නට අවස්ථාවක් සැලසෙනවා. ඒ කියන්නේ දැන් වයෝවෘද්ධ භාවයට පත් වෙනවා කියන්නෙම ජීවිතේ බොහෝ දේවල් අපට අහිමි වෙමින් යනවා. දැස හොඳට තිබුණු දැස පෙනෙන්නේ නැතුව යනවා. හොඳට තිබුණු කන් දෙක ටිකෙන් ටික ඇහිම අඩු වෙනවා. කායික ශක්තිය ටිකෙන් ටික අහෝසි වෙලා යනවා. ඒ වගේම ඉන්ද්‍රියවල තීව්‍රතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. මතක ශක්තිය ටිකෙන් ටික ගිලිහෙමින් යනවා. මේ විදිහට හැම දෙයක්ම අනුක්‍රමයෙන් අභාවයට. අපි වචන දෙකක් නිතර අහලා අපට පළපුරුද්ද තියෙනවා අනිත්‍ය සහ විපරිණාම. අනිත්‍ය කියලා කියන්නේ ෂණයක් ෂණයක් පාසා මේ නාම රූප ධර්ම බිඳී යන ගතිය. හටගත්තු නාම රූප ධර්ම ෂණයෙන් බිඳී යන. නමුත් ෂණයෙන් බිඳී ගියාට නැවතත් හේතු ප්‍රත්‍යයන් පවතින නිසා යලිත් හටගන්න. එයත් බිඳී යනවා. නැවත හටගන්නවා. එයත් බිඳී යනවා. මෙසේ හටගැනීමෙන් බිඳෙමින් අඛණ්ඩ පරම්පරාවක් හැටියට යමක් පවතිනවා. දැන් දරුවෙක් ඉපදුණු සැනින්ම ඒ දරුවාගේ සිතත් කයත් ඒ සිතට අදාළ නාම ධර්ම, කයට අදාළ රූප ධර්ම එසැනින්ම බිඳී යනවා. නමුත් බිඳී ගියා කියලා දරුවා මැරෙන්නේ නැහනේ. ඒ කයට අදාළ රූප ධර්මත්, ඒ සිතට අදාළ නාම ධර්මත් සාංශාරික කර්ම ශක්තිය විසින් යලි ජනිත කරනවා. ඒවත් බිඳෙනවා. යලිත් ජනිත වෙනවා. ඒවත් බිඳෙනවා. මේ විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා නාම රූප ධර්ම බිඳී යනවා. නමුත් પરම්පරාවක් හැටියට අඛණ්ඩව දීර්ඝ කාලයක් පවතින. එතකොට ඒ પરම්පරාවක් හැටියට පැවතුනාට ඒ પરම්පරාවත් අනුක්‍රමයෙන් ෂය වෙනවා, වැය වෙනවා, අහෝසි වෙනවා. අන්නේ પરම්පරාවේ ඇතිවෙන අහෝසි වීම තමයි ප්‍රධාන වශයෙන් විපරිණාම කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් පුංචි දරුවා ඉපදිච්ච සැනින් මේ දරුවාගේ සිතත් වහාම බිඳී යනවා, රූප කලාපත් වහාම බිඳී යනවා. නමුත් නැවත නැවත හටගනිමින් ඒ දරුවා ජීවත් වෙනවා. ජීවත් වෙලා ටික කාලයක් යනකොට ළමා වියට, තරුණ වියට පාතබනවා. ඊට පස්සේ මැදි වියටපත් වෙලා වැඩෙන්නට පුළුවන් උපරිම මට්ටමට වැඩුණාට පස්සේ අනුක්‍රමයෙන් ක්ෂය වෙන්නට පටන් ගන්නවා. දැන් ගහක් කොලක් වුණත් එහෙමයි වැඩෙන කාලයක් තියෙනවා. වැඩිලා මල්පල සහිතව දිගු කලක් අතුපතර විහිදලා ශක්තිමත්ව පවතිනවා. ඊට පස්සේ යම් කාල පරිච්ඡේදයකට පසුව එය ටිකෙන් ටික ශ්‍රය වෙන්නට, වැය වෙන්නට, අභාවයට යන්නට පටන් මේ ලෝකේ හැම දෙයක් මෙහෙමයි. එහි වර්ධනය විය හැකි උපරිම තලයට ආවට පස්සේ අනුක්‍රමෙන් විනාශය කරා තමයි ළඟාවෙන්නේ. එතකොට අර අනුක්‍රමෙන් වර්ධනය වෙනවා කියලා කියන්නේත් විපරිණාමයම තමයි. ඒ කියන්නේ වෙනස් වීම. ඊට පස්සේ වර්ධනයේ උපරිම අවස්ථාවටපත් වෙලා නැවත ශ්‍රේ වෙනවා කියලා කියන්නේ ඇත්තටම විපරිණාමයම තමයි. නමුත් එයින් අපට අර ශ්‍රේ වෙන්නට පටන් ගත්ත තැන තමයි විපරිණාමය වඩා හොඳට පැහැදිලිව දැනෙන්න ගන්න ප්‍රකට වෙන්නේ. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ මේක උපමාවකින් දක්වනවා. දැන් යම්කිසි කෙනෙක් ආප්පයක් සකස් කරන්නට පිටි ටිකක් දිය කරලා සකසනවා. ඒ පිටි ටික තාච්චියට දාලා කරකවලා ලිප උඩින් තියලා ගින්දර දැම්මහම ඉතින් ඉස්සර කාලේ නම් යටින් වගේම උඩිනුත් ගින්දර දානවා. දැන් යටින් විතරක් ගින්දර දාලා හරි දැන් ටික වෙලාවක් යනකොට අර තාච්චියේ ගෑවිලා තියෙන පිටි ටික අනුක්‍රමයෙන් දියාරු ගතිය නැතුව ගිහිල්ලා ටිකෙන් ටික ශක්තිමත් වෙලා ආප්පයක් බවට පරිවර්තනය වෙනවා. දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කුමකින්ද? අර තේජෝ ශක්තියෙන් ගින්නේ. ඊට පස්සේ විනාඩි කිහිපයක් යනකොට ඒක හොඳට සුවඳ හමන අනුභව කරන්නට පුළුවන් ආහාරයට ගත හැකි ආප්පයක් බවට පරිවර්තනය වෙනවා. තව ටිකක් වෙලා අර ගින්නටම එහෙමම හසු වෙන්නට තියලා තිබ්බොත් ටිකක් වෙලා යනකොට ඒක කර වෙලා වැඩි වෙනවා ඊට පස්සේ අඟුරු වෙනවා ඊට පස්සේ අලු වෙලා යන්නටත් පුළුවන්. දැන් එතකොට අර දියාරු පිටි ටික ආප්පයක් බවට පරිවර්තනය වීම දක්වා ඒ පරිවර්තනය සිද්ධ වුනේ තේජෝ ධාතුව නිසා. එතනින් එහාට ආහාරයට ගත ගත නොහැකි තත්වයට විනාශ වෙලා ගියේ තේජෝ ධාතුව නිසාමයි. එතකොට එක්තරා කඩයිමක් වෙනකන් එහි පරිවර්තනය අපට ප්‍රයෝජනවත් විදිහට ඵලදායක විදිහට සිද්ධ වෙනවා. ඒ කඩයිමෙන් පස්සේ එහි පරිවර්තනය අපට ප්‍රයෝජනගත නොහැකි මට්ටමට විනාශ වෙලා ගියා. ඒ වගේ තමයි පුද්ගල ජීවිතය අර දරුවා ඉපදුණු තැන ඉඳලා මැදිවිය දක්වා අනුක්‍රමයෙන් වර්ධනය වෙලා ශක්තිමත් වෙලා තහවුරු වෙලා වර්ධනයේ උපරිම අවස්ථාවකට එනවා. එතකන් අපට ඒ විපරිණාමයටපත් වෙනවයි කියන එක එතරම් කල්පනාවට එන්නේවත් නැති තරම්. නමුත් මැදිවියෙන් පස්සේ අනුක්‍රමයෙන් දත් හැලෙන්න, ඇස් නොපෙනී යන්න, කන් නැසී යන්න, ලෙඩ දුක් වැඩි වෙන්නට, අතපය වාරු නැති වෙන්නට, ශක්තිය හීන වෙන්නට පටන් ගන්නකොට තමයි ඔන්න කය වෙනස් වෙනවා කියන බව ප්‍රායෝගිකවම අපට දැනෙන්න ගන්නවා. එනිසා අනිත්‍ය ධර්මය කියන එක විපරිණාම ධර්මය කියන එක අපේ ජීවිතේ කොයි කාලයෙත් දකින්නට පුළුවන් දකින්නට සුදුසුයි. නමුත් ජීවිතේ වෘද්ධ සමයට පැමිණෙනකොට අපට අනිත්‍ය ධර්මය විපරිණාම ධර්මය Tamange ජීවිතය තුළින් ප්‍රායෝගිකවම ප්‍රකට වෙන කාල පරිච්ඡේදයක්. එනිසා වෙනත් කාලවලටත් වඩා වෙනදා ධර්මශාලාවේ ඉඳගෙන අනිත්‍ය පිළිබඳව අහලා දැනගන්නා ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින්ම අත්දකින්නට සුදුසු කාලයක් තමයි වෘද්ධ සමයේදී එළඹෙන්නේ. ඉතින් ඒ ලැබෙන අවස්ථාව අපතේ හරින්න නැතුව ඉස්සර නම් අපි සිල් ගන්න ගියා බණ අහන්න ගියා දැන් මේ මොකක්වත් මට කරගන්න බෑනේ අනේ පන්සලකටවත් යාගන්න විදිහක් නැහැනේ කියලා හූල්ලා හූල්ලා ඉන්නට ඕනේ ඒ පන්සල් ගිහිල්ලා අහපු බණ දැන් නැවත නැවත තමන්ගේ ජීවිතය තුළින්ම අත්දකින්නට සුදුසු කාලයයි වෘද්ධ සමයේදී ලැබෙන්නේ. ඒකයි අපි සිහිපත් කළේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවදි කරගන්නට අත්‍යවශ්‍යයි වෘද්ධ සමයට එනකොට. එහෙම නැති වුණොත් ඒ තනත්තාට පසුතැවීම් බහුලයි. අනේ මගේ ඇස් දෙක පේන්නෙත් නැහැ, කන් දෙක ඇහෙන්නෙත් නැහැ, අතපය වාරුත් නැහැ. ඉස්සර නම් අපි ගොඩාක් දේවල් කළා. දැන් මොකක්වත් කරගන්න බෑ. පන්සලට යා ගන්නත් බෑ කියලා අර කරපු දේවල් ගැන හිත හිතා සතුටු වෙනව නෙමේ පශ්චාත්තාපයටපත් වෙනවා. ඇයි පසුතැවීමටපත් වෙන්නේ? අනිත්‍ය ධර්මය ජීවිතය තුළින් ප්‍රකටව දැක ගැනීමට අපොහසත් වීම නිසා. ඒ විතරක් නෙමෙයි ඒතනත්තා ලෝකය පිළිබඳ උපේක්ෂා සහගත වෙනව වෙනුවට අර දුර්වලකම් මතුවෙන්න මතුවෙන්න තවත් අපේක්ෂා ඇති කරගන්න. ඇති කරගෙන තමන්ගේ කන් දෙක ඇහෙන්නේ නැති බව තමන්ගේ පංචස්කන්ධයේ දුර්වලකම හැටියට නෙමෙයි තමන් කියන දෙයට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ අනිත් අයගේ වරදයි කියලා දරුවොත් එක්ක උපස්ථායකයෙක් එක්කලා ගැටෙන්නට පෙළඹෙනවා. ඊළඟට තමන්ගේ ඇස් දෙක පේන්නේ නැති එක තමන්ගේ දුබලකමක් හැටියට නෙමෙයි අනිත් අය තමන්ට ඕන විදිහට වැඩ කරන්නේ නැති නිසායි එහෙම වෙන්නේ කියලා තමන් අනිත් අයත් එක්ක ගැටෙනවා. මේ විදිහට තමන්ගේ පංචස්කන්ධයේ ස්වභාවිකව ඇතිවෙමින් පවතින අනිත්‍ය බව විපරිණාම බව එය ලෝක ධර්මතාවයක් හැටියට වටහාගෙන ප්‍රඥාව අවදි කරගන්නව වෙනුවට ඒ සියලු දුර්වලකම් නිසා හිත වික්ෂිප්ත කරගෙන දරුවන් සමග මුණුබුරු මිනිබිරියන් සමග උපස්ථායකයන් සමග ගැටෙන්නට හේතුවක් වෙන්නට පුළුවන් ඒ අනිත්‍ය ධර්මයේ පැහැදිලිව ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පෙළඹුණේ නැති. එනිසායි අපි සිහිපත් කළේ වෘද්ධ සමය වෙනකොට දියුණු කරගත යුතු ප්‍රධාන ගුණාංග දෙකක් තමයි ත්‍රිලක්ෂණ